තෙරුවන් සරණයි හාමුදුරනේ මම එහෙම ගොඩක් භාවනා කරපු කෙනෙක් නෙමෙයි මම ආදුනිකෙක් මම නමුත් මේ දැන් තමයි ඇත්තටම භාවනාවටම මේ මේ ලං වෙන්නේ මම ඉතින් දැන් මා දැන් මම හිතන්නේ කොවිඩ් පටන් ගත්තත් වගේම තමයි මම මේ භාවනාවට යොමු වුනේ මම ඉතින් එච්චරම ඇත්තටම කියනවා නම් බලන්න ඇත්තටම බලන්න අපිට කොවිඩ් වලට පින් දෙන්නත් පුළුවන් නේ කොයි තරම්නම් සේවයක් කරලා අපි නැත්තම් මේ වැඩසටහනම මෙහෙම එකක් කරන්නෙත් නැහැ ඒක තමයි මම හිතන්නේ භාවනාවෙන් මට ගොඩක් පිළිසරණක් ඇති වුණා. ඒ ආතතිය තිබ්බ ආතතිය ගොඩක් අඩු කරගන්න පුළුවන් වුණා. නමුත් මට විශේෂ ප්‍රශ්නයකට මුලදි මුලදි වගේ තිබ්බේ ඇත්තටම අර භාවනා කරනකොට ඒ හිත විසිරිච්ච ගතිය ගොඩක් තිබුණා. ඒ විශේෂයෙන්ම තිබ්බාර මේ එක එක මේ කියන්නේ අතීතයේ පුද්ගලයන්ගේ මුහුණු වාරවල නෑදෑයන්ගේ හිතමිතුරන්ගේ පරණ වැඩ කරපු කට්ටියගේ එදිනෙදා තිබ්බ මේ ඒ දේශපාලන තත්ත්වයන් උඩ තිබ්බ එක එක්කෙනාගේ ඒ රූප වගේ තමයි හිතට ගොඩක්ම එන්න පටන් ගත්තේ. ඉතින් ඒක ලොකු ගැටලුවක් වුණා. ඉතින් ඒකේ ගතිය තාම ඒ ගතිය ටිකක් තියෙනවා. <laughs> ඒක ඒක ගැන ආම්දුරන්ට මොන හරි ප්‍රකාශයක් කරන්න පුළුවන් නම් බොහොමත් එතකොට තාත්තේ ඔබතුමා භාවනාව කරනකොට මොකක් වගේද භාවනා අරමුණට ගන්නෙ? ඒ හුස්ම තමයි ආනන් පාන පාන සතියෙන් තමයි පටන් ගන්න ආම්දුරනේ මම. එතකොට ඔබතුමාට ওই කියන ආනාපාන සතියට එනකොට ඒ ආනාපාන සතියට වෙලා හුස්ම වාර එකක් දෙකක් තුනක් හතරක් ඒ වගේ කීයක් විතර ඉන්න පුළුවන් ද අර කියන දේවල් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් නිකන් විනාඩි 5ක් වගේ මට එහෙම මේ මේ හිත යොමු කරලා ඉන්න පුළුවන් තත්ත්වයක් ආවා ඊට පස්සේ ඔන්න ওই තත්වයට යනවා ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරනවා ආයි හුස්මට මේ හිත යොමු කරන්න නමුත් අර ගතිය තියෙනවා. ඉතින් ඒකෙන් ඒ ඒක කැඩෙනවා. හ්ම්. ඒක අන්න හොඳ ඒ වචනේ ඒ වචනේ හරි ලස්සනයි. කැඩෙනවා කියන එක. ඔබතුමාට ඊට පස්සේ මතක මතක කරලා බලමු ආනපානයට හිත ගන්න ඕනද? එහෙම නැත්නම් ආනපානයට හිත එනවද? එහෙම නැත්නම් හිත කැමති වෙන්නේ අර විදිහට දේවල් මතක් කරන්නද? මුලින්ම හිත ගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඉබේම සිද්ධ වෙනවා. කියලා තමයි මට හිතෙන්නේ. වෙන්නේ. ක්‍රියාවලිය. හරි. මම එතකොට ඊළඟ වතාවේදී භවනාවට යනකොට ඔය කියන දේවල් දැනට අපිට තේරෙනවානේ භවනාවේ අරමුණක් නෙවෙයි කියලා. මොකද අපේ අරමුණ ආනාපාන සතියනේ. එහෙම. ඊළඟ වතාවේදී මගේ යෝජනාව මේකයි. ඔය සිටිවිලි එනවා කියන භවනා අරමුණු කරගමු. හරිද? එහෙම. සම්පූර්ණ වෙනස්. මේක එතන ඔව්. එතකොට ওই විදිහට සිතිවිලි එනවා කියන එක භවනා අරමුණ කරගමු. ඒක අර යාළුවෝ, අන්තියේ අය, අවුලේ අය, මෙහෙම කොළඹ අය, නුවර අය, ගමේ අය, පාසලේ අය එහෙම නැතුව අපි දාගමු හිත පිට යනවා. එහෙම හිත පිට යන්නේ කොහින්ද? අපේ ශරීරයෙන් පිට යනවා. හෝ ආනාපානයෙන් පිට යනවා. ඊළඟට ආපහු ශරීරයට හිතේනවා කියලා. අන්න එහෙම ඕක ඕක ටිකක් අර ගොනු කරගන්න බලමු. ටිකක් ලේසි තැනකට. එහෙම වුණාම ඊළඟ වතාවේදී ඕක හිත එළියට යනකොට ඒක දකින්න පටන් ගමු මහත්තයෝ. තාතේ ඒක භවනාවේ තවත් පැත්තක්. නැත්නම් තවත් අදියරක් හැටියට. ඒ අදියර මොකක්ද? හරි දැන් අපි ඉගෙන ගන්නට යනවා හිත පිට යන්නේ. ඊට කලින් අපි දැනගත්තා ඉගෙන ගන්නට යනවා මොකක්ද ආනාපානය සම්බන්ධයෙන්. මොකද ආනාපානෙත් බුදුහාමුදුරුවෝ කියනවා ක්‍රම 16ක් තියෙනවා නැත්නම් කොටස් 16ක් තියෙනවා ඉගෙන ගියා ගන්නට කියලා. එතකොට ওই 16 ASCII තවත් තියෙන්න පුළුවන් තව කොටස්. එතකොට ඒ වගේම දැන් අපි ඊළඟට ආධ්‍යයනය කරගන්න බලමු. දැන් ඔබතුමා දන්නවා අධ්‍යක්ීමෙන්ම අර වගේ චිත්‍ර රූප වගේ දේවල් නැත්නම් මතක සිතුවිලි වගේ දේවල් ඇති වෙනවා. හරි. එහෙනම් දැන් අපිට අහුවෙලා තියෙනවා තව කමටහනක්. ඒ මොකද්ද? හරි හිත පිට යනවා. දැන් එතකොට ඊළඟ කමටහන තමයි අපේ හිත පිට යන එකයි ආනාපානේ බලන එක. එහෙම නැත්නම් ආනාපානේ දෙන්න අමාරු වෙන්න පුළුවන්. ශරීරයට එන එකයි. අන් මේ වගේ දෙකකට ගමු. එතකොට අපි හිතේ සාදරකමක් ඇති කරගනීවි. හිතේ එකඟතාවයක් ඇති කරගනීවි. කැමැත්තක් ඇති කරගනීවි. අර වගේ දේවල් පැන නගින්න දෙන්න. එහෙම වුණාම ඒ දේවල් ඊළඟ මතාවේදී හිතට ආපුවාම හිතට පැන නැගුණාම අපේ හිතේ යම්කිසි විදිහක අර අමනාපයක් හෝ පසුතැවීමක් හෝ අකමැත්තක් හෝ ඇති කරගත්තා කියලා අපි නිකන් හිතමුකෝ. ඒක එතනින් වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙම වෙනස් වුණාට පස්සේ ඒක අර අපි ආනාපානය බලාගෙන ඉන්නා වගේම ස්වභාවයකට අපිට දාගන්න පුළුවන් වෙවි. නමුත් දැන් අපිට ඒක කරන්න බෑ මොකද මේ ආනාපානය මගේ නොවුනට අර තියෙන සංඥා ටික මගේනේ. එහෙමයි. දැන් ඔය තියෙන මගේ තියෙන ඒ සංඥා ටික, ඒ මගේ තියෙන අදහස් ටික මගේ යෝජනාව තමයි, හාමුදුරන්ගේ යෝජනාව තමයි. ඒ ටික අර ආනාපානයේ දකින්නහි ඒ වගේ සමාන ඇහැකින් දකින්න අපි පොඩ්ඩක් ඉගෙන ගන්න බලමු. අන්න එතකොට අපිට කාලයක් යනකොට ওই සිතුවිලි එන එකට සාදර වෙන්න පුළුවන් කමක් ලැබෙවි. අපි බලාපොරොත්තු වෙන යාවි භාවනාවේදී යම් කිසි වෙලාවක් එනකොට උහිත පණින්න පුළුවන් හැටියට අර වගේ දේවල් එක එක මතක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් නෑ. ඒකමගේ භාවනාව ඒකමගේ කමඨහනක් තමයි. ඒක කමඨහන තමයි මේ සිද්ධ වෙන්නේ. අන්න එහෙම එහෙම හුරු කරගන්න බලන්න. ඊළඟ එක තමයි ඔගේ තව හොඳ තැනක් අහු වෙන්න පුළුවන්. ඔය කියන කාරණේට නැවත නැවත නැවත නැවත නැත්තම් තව තව කිට්ටු වෙලා කිට්ටු වෙලා බලන්න බලන්න ඔබතුමාට හම්බ වෙවි ආනපාණයෙන් අයින් වෙලා ඔය කියන තැනට හිත යන්න මොකක් හරි පුරුද්දක් තියෙන්න පුළුවන්. දැන් ඔය කියන හැටියට කාලයක් තිස්සේ භාවනා කරනකොට ඔය කියන එක සිද්ධ වෙනවා නම් විනාඩි 5කින් වගේම අපි නිකන් හිතමුකෝ. එහෙමනම් මේ විනාඩි 5 වගේ කාලේ එනකොට හිත පුරුදු වෙච්ච මොකක් හරි ලක්ෂණ කීපයක් ඇති. අපි හිතමු ශාරීරික ලක්ෂණ තියෙන්න පුළුවන්, හෝ චෛතසික ලක්ෂණ තියෙන්න පුළුවන්, හෝ පාරිසරික ලක්ෂණ තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට කියනවා නම් හරි කාමරයේ රස්නේ වැඩි වෙනවා එහෙම නැත්නම් ඉඳන් ඉන්න පොස්චරයේ නැත්නම් ඒ ඉරියව්ව ටිකක් අසමතුලිත වෙනවා අසමබර වෙනවා ඒක දරාගෙන ඉන්න බැරි වෙනවා අන්න ඒ වගේ වෙන්නකොට ඔන්න හිත පොඩ්ඩක් ඔප්ෂන් එකක් ඉල්ලන්න පුළුවන් ඊට වඩා හොඳයි එළියට යන එක කියලා. අන්න එතකොට හිත යන්න පටන් ගන්න පුළුවන් අපිට අර වැඩිපුරම අපේ හිතේ රජයන මතක් වෙන මොනවා හරි සංඥාවලට. කොහොම නමුත් කමක් නැහැ. ඒ ඒ විදිහට හිත පනින්න කලින් මොකක්ද තියෙන්නේ කියලා හොඳට බලන්න. එතකොට මේ අපි පුරුදු කරන්නේ සිහියම තමයි. මේ පුරුදු වෙන්නේ සිහියම තමයි. එතකොට අපි ඉගෙන ගන්න ගණීවි අපේ ආනාපානයට තියෙන ඒ අදහස හෝ ඒ ඒ ඒ තියෙන attention එක. ඒ තියෙන ඒ තියෙන ආකර්ෂණීය භාවය නැත්නම් ඒ ඒ දකේ ඒ යොදවලා තියෙන අවධානය අඩු වෙන්න අඩු වෙන්නද මේක වෙන්නේ එහෙම නැත්නම් ඒ අවධානයට වෙන මොකක් හරි paluddක් වුණාට පස්සේද ආන්ගේ වගේ කියන ලක්ෂණ ටික අල්ලගන්න ගනීවි එන්නේ එතකොට තාත්තේ විවර වෙන පාර ඒ විවර වෙන පොත සම්පූර්ණ වෙනම එකක්. ඒකෙන් අපි ඉගෙන ගන්නේ අපේ හිත වැඩ කරන්නේ කොහොමද? අපේ මේ ශරීරය තුළ අපි මෙච්චර කාලයක් ඉගෙන ගත්තේ ඇත්තටම අපිට බාහිර දේවල්නේ. වයර් ට්‍රාන්ස්මීටර් ගැන, ගණන් ගැන, විද්‍යාව ගැන, ඌවම අනිත් අය ගැන. ඌවන් ඉගෙන ගත්තේ. නමුත් භාවනාවෙන් තමයි අපි ඉගෙන ගන්න යන්නේ මේක ඇතුලේ ඇත්තටම අපිව මේක අරගෙන යන්නේ මොන දිහාවටද? ඒක ගෙනියන්නේ මොන විදියටද කියලා. අන්න ඒ ටික ඔබතුමාට අල්ලගන්න පුළුවන් වේවි අනිවාර්යයෙන්. මම හිතනවා අනිවාර්යයෙන්ම පුළුවන් ඔබතුමාට. නැවත නැවත භාවනාවට එන්න බලන්න. පුළුවන් තරම් සක්මනත් මම හිතනවා ගොඩක් හොඳ භාවනා ඉරියව්වක් කියලා. සක්මන ටිකක් කරලා පරයන්කයට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් එක්කම අර ආදාර කිව්වා වගේ මුලදිම මම හිතන ඔබතුමා සම්බන්ධ වෙන්නේ නැති කියලා. එහෙම නැත්නම් රෙකෝඩ් එකක් අහන්න සාමාන්‍ය ජීවිතයේදීත් කරන කියන කටයුතුත් එක්ක පොඩ්ඩක් අර බලන්න සිහියට ප්‍රධාන තැන දෙන්න වගේ. එතකොට නිතර නිතර සිහිය කියන එක හිත තුළ රැව් පිළිරැව් දෙන්න දෙන විදිහේ ඒ එකකට ගන්න බලන්න. අන්න එහෙම එකත් එක්ක සිහිය අල්ලන්න පටන් ගනීවි. එහෙම වුණොත් එහෙම අපි සතිපට්ඨානයට නිකම්ම වගේ හුරු වෙන්න ගනීවි. නිවාසනාවන් එහෙම එකක් වෙනවා නම් ඔය කියන හැම දුකකින්ම නිදහස් වෙන්න පුළුවන් විදිය බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා තාම. ඒත් එක්කම භාවනා කරලා අනිවාර්යයෙන්ම පුරුද්දක් හැටියට තමන් භාවනාව තුළ මොකද්ද කළේ මොකක්ද උනේ කියලා පිළිවෙලකට මතක තියෙන හැටියට චුට්ටක් සටහන් කරලා තියාගම ටික කාලයක් යනකම්. ඒක පුරුදු පුරුදු වෙනකල් අපි එහෙම කරමු තාද ඊට පස්සේ පස්සේ කාලෙකදී අපිට වයින් කරගන්න ඕන කල් දැයින් කරගන්න පුළුවන්. ඒ වුණාම අපිට ඔය කියන හැම හැම දෙයකම නිදහස් වෙන්න පුළුවන් කමක්. ඒක එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමද. නෑ මම මුලදී මුලදී උනේ ඒක අර ගැටුමක් උනේ. නමුත් පස්සේ පස්සේ ඒක අර මං හිත ඒක ගැටීමක් හැටියට මම දැක්කේ. නමුත් ඊට පස්සේ මම ඒක දැක්කේ ආ මං දැන් මං සිහියෙන් ඉන්නවා මට මේ අදහස මේ පුද්ගලයා පේනුණා හරි වුණ සිද්ධියක් මතක් වුණා කියන එක ඒක ඒක දැක්ම ඇති උනේ දැක්මක් හැටියට මම දැක්කා දැන් මං සිහියෙන් ඉන්නේ කියන එක. ඉතින් ඒක මට සතුටු වෙන්න කාරණාවක් වුණා. ඉතින් මං හිතුවා මම ඇත්තටම හරි ඇත්තටම ඉන්නේ කියලා. හ්ම් හ්ම් ඒක හොඳයි ඒක හොඳයි. එහෙම තමයි ඇත්තටම කියනවා නෝ ওই ගමන කොහොමවත් අපි කරගෙන යන්නේ. හැරහැපිලි දින අනිවාර්යයෙන්ම කොහොමත්. කාණක් නැහැ. අතහරින්න එපා. never give up your dream anyway. බොහොමත් මේ සුරි තෙරුවන් සරණයි හම්බුනේ. දැන් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ රුවන් මේගේ බෑග්ග්‍රවුන්ඩ් එක එයාගේ තාත්තා අර අපේ ගොඩ්වින් සමරත්න මාත්‍යා නිලමේ හිටපු ලංකාවේ හොඳ භාවනා කරන ඉතින් එයාලගේ යාළුවෝ ඉතින් රුවන් පොඩි කාලේ ගෙදර ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරනවලු. නමුත් ඉතින් එයා ඒ කාලේ ඔව් එයාට ඒව ගැන අවබෝධයක් තිබුණ නැහැ. ඉතින් ධර්මයේ පසුබිමක් තියෙනවා නමුත් ඉතින් දැනු එයාට මේ භාවනාව ගැන මේ අදහස ඇවිල්ලා තියෙන්නේ මං කිව්වා ඉතින් අපි ඒකට ජොයින් වෙන්න ඊට පස්සේ ටික ටික භාවනා කරන්න. ඔව් ඒක හොඳයි. ඒක හොඳයි. මට හිතෙනවා කරගෙන යයි කියලා. එහෙම එහෙම. නෑ ඔය කියන හැටියට සතිය ගැන හොඳ හොඳ අදහසක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා. ඉතින් මම මමත් විශ්වාස කරනවා ඒත් එක එතුමාටත් ඔය කියන එක මුලදිම තේරුණා නම් මුලින්ම ගැටීමක් ඇති වුණා හාමුදුරුවනේ පස්සේදී ඒක මට තේරුණා කියලා සාර්ථකයි. එතකොට ඒක ඔගේ ඇත්තටම කතාව තියෙන්නේ ඕකම තමයි. අපි ඉගෙන ගන්න ඕන තාත්තේ එකම කාරණේ තුල බොහෝ කාලයක් කර කර ඉන්න. අපිට කරන්න අමාරුම දෙයක් ඕක. එකම දේ බොහොම කාලයක් කරගෙන ඉන්න ඉගෙන ගත්තා නම් ඒක තුලින් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි කැමති නෑ ඒක කරන්න. අන්න එතනයි තියෙන අවුල. ඉතින් ඒකෙන් නිදහස් වෙන විදිහට පොඩ්ඩක් හිත මෙහෙවන්න පුළුවන් නම් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක බොහොම හොඳ ක්‍රමයක්. අපි හිතමු අපි හිතමු මේ ටික ඔක්කොම මොනාරි කරලා අපිට මොනාරි කරගන්න පුළුවන් වෙයි කියලානේ. කොවිඩ් හැදෙන්න කලින්. එහෙමයි ස්වාමී. <laughs> ස්වාමීන් වහන්සේ I um, I do every I I try to do uh, my best and I do the walking ah. meditation and uh, Hmm. I do my sitting meditation and I am very mindful during the day. Uh, well, I try to. I try to. Yeah. Hmm. Uh, so that's all I can do, uh, Bante. Yeah. That's I'm, I'm doing uh, everything that uh, that uh, I am supposed to do uh, in hmm. in my way, Bante. So. Okay. Okay. Walking meditation and sitting meditation. I use my breath and I watch the breath. Mm. And hmm. um, mm. I do the vipassana when I'm in the in a good concentrated manner. I watch anyway hmm. the uh, ativima and ativima because the hmm. breath goes in and goes out so that, you know. Yeah. And uh, because we have limited time now, uh, yeah. so what, whatever way we can do, I do. Okay. I don't know whether I can do anything more than that. <laughs> Meanwhile, uh, අමාම කරන දේ තුළ අමා සතුටු වෙනවා නම් මේ ඇති ඇති කියන සංයාව තුළ තියෙනවා නම් අම එතකොට මම හිතනවා ඒ ප්‍රමාණවත් කියලා. එතකොට අම කිව්වා තුළ සිහියෙන් ඉන්න උත්සාහ කරනවා පුළුවන් උපරිමයෙන් කියලා. එතකොට බලන්න ඕක ඕක ASCII සමහර විට අර වැඩ කටයුතු කරන ASCII සමහර අවස්ථා තියෙන්න පුළුවන් අපිව සිහියෙන් බැහැර කරන ඒවා. බැහැර වුණාට කමක් නැහැ. අර කෙලෙස් භාවයකටපත් වෙන්නේ නැතිනම් නමුත් ක්ලේශයක් භවයේ වගේ දෙයකට එනවා නම් ඒ කියන්නේ ආය ආය නැවත නැවතත් අපිට මතක් කරලා අපි පාරණ ගතියකට එන ඉවෙන මොනවා හරි ඒ වගේ දේවල් තියෙනවා නම් තියෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ දේවල් ටිකක් නෝටිස් කරන්න බලන්න. එහෙම නැත්නම් මම තවත් විදිහකට කිව්වොත් හිත රිංගන අවස්ථාවල් තියෙන පුළුවන් අම්මේ. උදාහරණයක් ඇරෙට කියනවා නම් පහුගිය දවස් ටිකේ මට නෝටිස් වුණා මෙහෙම එකක්. දැන් මම දානේ වර්ධනකොට අර එක වෙලාවට එක වැඩක් කරන්න පුරුදු වෙලා ඒක දැන් කාලයක් තිස්සේ කරගෙන යනවා. ඒක හරි සාර්ථකයි. හැබැයි මනස කියන්නේ පුදුමාකාර ට්‍රිකී ඈ. හරිම සූක්ෂමයි. දානේ වලදලා ඉවර වෙලා දානේ කියන්නේ දානේ ඒක හපලා හපලා ඉවරයක් වෙලා ගිලලා ඊළඟේක අනන්න නිකන් තප්පරෙන් කාලක් පොඩි පොඩි ඩිලේ එකක් තිබ්බා කියන්නකෝ මේක ඉවර වෙච්ච ගමන් මේක පටන් ගත්තේ නෑ කියන්නකෝ මම ඔය ඔය කියන සුළු ඉදෙන් පනිනවා ඕකට ඕකට ටික දවසක් පුරුදු වෙලා මම ඉතින් ගණන් ගන්න නැතුව හිටියව ගාණක් නැහැනේ කියලා. නමුත් ටික දවසක් ඒක එහෙම එහෙම එහෙම එහෙම වෙන්න වුණාම හිත ඉගෙන ගන්නවා. ඇත්තටම කියනවා නම් හිත පුරුදු වෙන්න පටන් අරගත්තා. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම හිත පන්නවන්න. අනිවාර්යයෙන්ම හිත එළියට දාන්න. මොකද ඒක දැන් ඒක ඒක නිකන් අම්මේ නිකන් ඒක නිකන් acceptable වගේ වෙලා තිබ්බා. ආ ඒකට කමක් නැහැ එහෙම වුණාට අන්න ඒ වගේ තත්යකට හිත ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අර සමහර සමහර පොයින්ට් අපි තාම අපි ස්පර්ශ නොකරපු අවස්ථා තියෙන්න පුළුවන් භාග වෙලාවට සාමාන්‍ය ජීවිතය තුළ වුණත් අන්න ඒ ටික ඒවා තේනවද කොහොමද කියලා අල්ලගන්න බලන්න. කොහොම නමුත් අතුම් කතාව කියනවා නම් අපිට කවර් කරගන්න තියෙන්නේ පැය 24ක්. සරල විදිහටම කිව්වොත් එහෙම ඔව්. එතකොට ඒ කාලය තුලදී බලන්න අපේ තියෙන අවධානයෙන් නැත්තම් සිහියෙන් මිදිලා යන අවස්ථා තියෙනවද? ඒ තියෙන අවස්ථා තියෙනවා නම් ආන් ඒ ටික සිහියට දාගන්න බලමු. එහෙම නැත්නම් සිහියෙන් ඉන්න අවස්ථාවල් ගැන අපි ඇත්තටම නිහතමානීව සන්තෝෂ වෙමු. ඒ කාලේ මට මේ දේ කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේට පිසිද්ධ වෙන්න. ඉතින් උන්වහන්සේ කියන විදිහට වැඩ කරපුවාම ඇත්තටම දැන් අපිට ඒ වෙලාවේදී සිහියෙන් ඉන්න පුළුවන්. නැත්තම කියනවා නම් සිහියෙන් ඉන්න වෙලාවට රාග දෝෂ මොහ කියන ඒ වගේ කිසි කරදරයක් නැහැ. අපි ඒ වගේ නිදහස් වෙලා ඉන්නේ. ඇත්තම කියනවා නම් නිවන් දැකලා වගේම තමයි. ඉතින් ඒ වගේ දෙයක් ඇති කරගන්න පුළුවන් ඇති වේවි යන්නේ. ඒක එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you Bante. ස්වාමීන් වහන්සේ එහෙමනම් අවසාන ප්‍රශ්නේ මම සරල ප්‍රශ්නයක් අහලා මේ අපි එහෙනම් අද සෙෂන් එක නතර කරමු නේද වෙන ප්‍රශ්න නැහැනේ කාටවත් එහෙමයි අපි නම් ඒ විදිහට කරමු තාත්තා දැන් මෙහෙමයි මම අහන්න යන්නේ ප්‍රශ්නේ මේක බොහොම සරල ප්‍රශ්නයක් හිත කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන මට තියෙන අත්දැකීම භාවනාව ගැන මම භාවනාවෙන් පස්සේ තේරුම් ගත්ත දේ ඒ ඉතින් මම ඔබ වහන්සේගෙන් ඒක ගැන වැඩි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා මම හිතනවා ඒක කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මම සරලව හිතන්නේ හැම වෙලාවෙම අපි දැන් මේ අසකනාසය වගේ අපේ එළිය ඉන්ද්‍රියන් වලට වැඩ කරන්නේ නැත්නම් හිත හැම වෙලාවෙම සිතුවිලි එක්ක තමයි ජීවත් වෙන්නේ. 100ට මම හිතන්නේ 75ක් 80ක් වගේම වෙලාවක්. එතකොට අපි දැන් භාවනාව කරන්න කියලා ගිහාම මට තේරෙන හැටියට ක්‍රම තුනකට අපි හිත පාලනය කරන්න අපිට වහන්සේලා වගේ භාවනා ගුරු ස්වාමීන් වහන්සේලා විසින් උපදෙස් දෙනවා. දැන් සරලව තමයි එක ක්‍රමයක් අපිට කියනවා මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කරනවා කියන ගොඩට මම දානවා බුද්ධානුස්මති, මෛත්‍රී භාවනාව සහ ඒ වගේ අපි යමක් මෙමරයිස් කිරීමෙන් හිත පාලනයක් කරන්න බලනවා. පාලනය කියන වචනේ වැරදි මම හිතන්නේ හිත යම්කිසි තැම්පත් කිරීම. ඒක අපි වෙන ආගමකට දැම්මොත් දැන් ටිබෙට් බුද්දිස්වල වගේ ඒගොල්ලෝ ඒකටම හිතන වෙන වචනයක් දාලා දැන් එක්කෝ බුද්ධෝ බුද්ධෝ කියලා හරි එක එක දානවා අපි මෛත්‍රී භාවනාව කරනවා සමාහිත මුස්ලිම් අය අල්ලා අල්ලා කියන ඇටි යම්කිසි ක්‍රමවේදයකට හිත පාලනයක් කරන්න වගේ තමයි මම හිතන්නේ එතනදි කරන්නේ ඊට අමතරව දැන් අපි මේ මෙනෙහි කිරීම නැත් වෙනුවට ආනාපානය හෝ පිම්බීම හැකිලිම හෝ හිතට යම්කිසි අරමුණකට දෙනවා අරමුණක් කරේ යොමු කරන්න කියලා. හ්ම්. දැන් විශේෂයෙන් මේ අරමුණ දිස පිටමු ආනාපානය කියලා අපි දිගට කරගෙන යනකොට එතකොට හිත තැම්පත් වෙලා අර අපිට අවදි බව වගේ හිත මේ සංසුන් අර පස්සම්බයන් කාය සංකාරම් කියන අවස්ථාව වගේ හිත හොඳ සංසුන් සංසුන් තැනකට එනවා මම හිතන්නේ අපි ඒම් කරන්න ඕනේ මම නම් ඒම් කරන්නේ එතෙන්ට එතෙන්ට ගියාට පස්සේ අපිට මේ විදර්ශනා වශයෙන් වෙන දේවල් බලාගෙන ඉන්න පුළුවන් කියලා ඒ තැනට යන්නේ නැතුව මට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට නිින්දට වැටෙනවා. ඒ නිින්දි කියන තැනට වැටෙන්නේ හිතට කිසියම් අරමුණක් නැහැ. අපි අර සාමාන්‍ය රැට නිින්ද යනකොට හිත එහෙමෙහෙ එහෙමෙහෙ දුවලා අන්තිමට නිින්දට යනවා. අන්න ඒ වගේ වෙලාවකට දැන් මේ මේ සතියෙන් වගේ නිකන් නිින්දට වැටුණා වගේ ස්වභාවයක් වුණා. හ්ම්. ඔක්කොම නිකන් බ්ලැන්ක් වගේ නේද? බ්ලැන්ක් වගේ දැන් විනාඩි 5ක් 10ක් පරියන්කේ ඉඳලා භාවනා කරනකොට නිරි ගොරෝනා වා කියලා අපේ නෝන මහත්තයා කියන ඉතින් මං හිතන්නේ මං ඒ තරමට නිින්දට යනවා. ඒ කියන්නේ හිතට යම්කිසි කරන්න දෙයක් දීලා නැහැ වගේ මම මෙනෙහි කරන්නේ නැහැ. ආනාපානි කරන එකත් නැවතිලා එතකොට ওই අවස්ථාවට වැඩිපුර වැටෙනවා. ඉතින් මමට තේරෙන හැටියට ওই අවස්ථා තුනේ තමයි අපේ හිස හැතිරෙන්නේ. හිත හැතිරෙන්නේ. මම දන්නේ මේ වෛද්‍ය ශාස්ත්‍රයයිට ඒක තමයි ඕනනම් පැහැදිලි කරන්න පුළුවන් කොහොමද බ්‍රේන් එක වැඩ කරන්නේ කියලා මට හිතෙන්නේ අපි ගොඩක් වෙලාවට නිින්දට යන්නේ කරන්න දෙයක් නැත්නම් නිින්දට නිකන් බ්‍රේන් එක ස්ලෝ වෙලා නිදෙන තැනට වැටෙනවා වගේ. ඉතින් අර ඔබ වහන්සේ ගැන දැන් ඇත්තටම ඇක්ටිව්ලි භාවනාව කෙරෙන විදිහට කොහොමද මේක කළ යුත්තේ මොකද්ද මම කරන වැරද්ද අපි කරන වැරද්ද මොකද්ද මේක කොහොමද මේක මේිට වැඩිය සාර්ථකව භාවනාවට යොදා ගන්න කළ යුත්තේ කියන එක ගැන මම උපදේශයක් බලාපොරොත්තු වෙනවා මම හිතනවා මම අහපු ප්‍රශ්නේ තේරුණා කියලා. ඒක දන්නේ නැහැ ඔබට තේරුණාද කියලා හරියට. ඔව් ඔබතුමා කියන්නේ දැන් ওই නිින්ද ගැන නේද අවුල තියෙන්නේ? ඔව් ඒ කියන්නේ දැන් නිදි මොනා හරි හිතට කරන්න දෙයක් නැති වුනහම ඩක්කාලා නිින්දට වැටෙනවා. මෙනෙහි කරන්නේ නැහැ මම සාමාන්‍යයෙන්. මෙනෙහි කිරීම වගේ දෙයක් කරන්නේ ආනාපානයේ විස බලන් ඉන්න, පිම්බීම හැකිලෙන් බලන් ඉන්න. ඒක අර හිත අවදි නුනොත් වැඩි කාලයක් නිින්දට වැටෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක දේශගුණයේද මහන්සිය නිසා වෙනවද සාමාන්‍යයෙන් මේ දවස්වල හරියට සිද්ධ වෙන්නේ. සමහර කාල දෙන්න පුළුවන් තාතේ අපි අපේ තුමට මතක අජන් ශාමතුරාගේ එක දේශනාවක් තියෙනවා සමහර කාල තියෙනවා අපි පුත් කියවනවා කියවනවා කියවනවා සමහර කාල තියෙනවා භාවනා කරනවා කරනවා කරනවා සමහර කාල තියෙනවා මොකක්වත් නැ නිදා ගන්න නිදා ගන්නවා අන්න ඒ වගේ සමහර කාල තියෙන්න පුළුවන් සමහර ශාරීරිකව තියෙන වෙනස්කම් පවා තියෙන්න පුළුවන්. එක පැත්තකින් කිව්වොත් ඒවා වෙනස් වෙනස් ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ. උදාහරණයක් ඇටියට ඊට කලින් අර රහතන් වහන්සේලාට ලස්සන විදියක් කියනවා ඊට කලින් කාමයේ උපදින දෙයක් දැක්කහම මට කාමය ඇති වුණා. කාමය වැඩි වුණා. ඕ තරහ ඉපදෙන දෙයක් එහා දැක්කහම තරහ ඇති වුණා, තරහ වැඩි වුණා. නමුත් දැන් එහෙම නැහැ. දැන් ඒකෙන් අර කාමයක් ඇති වෙනවට වඩා තරහක් ඇති වෙනවට වඩා දැන් විරාගයක් ඇති වෙනවා දැන් නොයල්මක් ඇති වෙනවා ඒ කාලේ තිබ්බ ඇල්මක් ඒ වගේ අර කාලයක් කාලයක් යනකොට මේවා එහෙට මෙහෙට එහෙට මෙහෙට වෙවි යන ලක්ෂණ එන්න පුළුවන් කොහොම නමුත් භාවනාවේදී තමයි අපි ඔය නීවරණ කියන ඒවා ගැන කොනක ඉඳලාම තේරුම් ගන්න පටන් ගන්නවා එතකොට නිින්ද ගැන කියනවා නම් ඕක මාරම ට්‍රිකි බිස්නස් එකක් කරමු කිව්වොත් එයා අපිව නිින්දට අරගෙන යන්නේ ගොඩක්ම වෙලාවට වෙනම පැත්තකින් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපි හිතමුකෝ හොඳ විපස්සනාවක් වගේ අපි හිතමුකෝ මොකක් හරි එහෙම එකක් වුණා කියලා. ඒක තුලින් ඔන්න මොනවා හරි දෙයක ඇති නැතිවීමක් හරි මොකක් හරි එකක් පෙන්වන විදියක් ගෙනහිල්ලා ඇවිල්ලා ප්‍රකට වෙලා ඊළඟට අපි ඒකට නිමග්න වුණොත් ඕ අපි කියමු අහුණත් කියලා ආන් ඒ වගේ දෙයක් එක්ක වුණොත් එහෙම ඊට පස්සේ සමහර වෙලාවට එයා ඒකේ අවසාන තැන නින්දට ගෙනියනවා වගේ එහෙම ලක්ෂණයකට අරන් ඉන්නත් පුළුවන්. කොහොම නමුත් ඕක ඇත්තටම කියනවා නම් හරි සූක්ෂම බිස්නස් එකක්. හැබැයි ආනාපාන සතිය පැත්තෙන් බැලුවොත් එහෙම අපි අර හුදෙක් බලාගෙන ඉන්නවා කියන සංඥාව ඇත්තටම හොඳයි. ඒක තමයි හරි එක. හැබැයි ඒ ASCII බුදුරජාණන් වහන්සේ අපිට ඕකේ කාරණා මහ ගොඩක් තාත්ති කියලා දෙනවා. ඒ ගොඩ ASCII තියෙනවා බලන්න පළවෙනියෙන්ම හුස්ම නිකන් දැනෙනවා තේරෙනවා. ඊළඟට දීර්ඝව හුස්ම ඒ කියන්නේ හුස්ම පටන් ගන්න වෙලාවෙ ඉඳලා ඉවරයක් වෙනකන් ජීවත් වෙලා ඉන්න පුළුවන්කම හම්බ වෙනවා. මුලින් එහෙම නැහැ. ඊට පස්සේ එයාට අර හුස්මයි මේ ශරීරයයි කියන දෙක එකට ගලපා ගන්න හෝ දකින්න පුළුවන්කම හම්බ වෙනවා. එහෙම නැත්නම් හුස්ම ශරීරයේ පැත්තෙන් දකින්න පුළුවන් වෙනවා. අපි හුස්ම හුස්ම පැත්තෙන් දකින්නවට වඩා එතකොට මේ ශරීරය තුළ තියෙන අර චලන කම්පන තේරෙනවා වගේ වගේ. ඊළඟට කියනවා ඒත් එක්ක දැනෙන අර වින්දනය පැත්ත ඒ වගේ දැනෙන අර ප්‍රීති සහගත සුඛ සහගත දේවල් ගැන කියනවා. එතකොට ඒවා ඒ ඒ කාරණා ඔක්කොම එක සස්තල බලනකොට මේකේ ඇස්සේ ඒ බලාගෙන ඉන්න එක ඇතුලේ බුදුරජාණන් වහන්සේ හොඳ අවදිමත් භාවයක කතාවක් කියනවා. ඕක අර ආලෝක සංඥාව අන්න ඒ වගේ කතාවක්ම තමයි. එතකොට සමහරක් වෙලාවල් වලදී අපි මේ දකින්න එක අපි ගොඩක් වෙලාවට ආනාපානේ දකිනවා ආනාපානේ තියෙනවා සමහරක් විට ආස්වාසිය තියෙනවා ප්‍රාස්වාසිය තියෙනවා ඒක විතරක්ම හුරු කරගෙන ඉන්නවා වෙන්න පුළුවන් තාත්තේ. එහෙම වුණොත් එහෙම සමහරක් වෙලාවට අර ඒ තියෙන ඒකාකාරීත්වයේ හින්දා මනස ප්‍රභාස්වරයි ඒ ප්‍රභාස්වර භාවයේ මනසට නැති හින්දා ඊළඟට එයාට දැනෙන එක හිත තැම්පත් කරගන්න එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරයේ සැහැල්ලු වෙන එක වෙන්න පුළුවන්. ඒ සැහැල්ලුව එයා දන්නේ නිින්දක්කට යනවා හැටියට මිසක එයා දන්නේ නැති වෙන්න පුළුවන් මේ යන්නේ හිත තැම්පත් කරගන්න. මේ යන්නේ පූර්ණ වූ අවදි භාවයකට කියලා එයා දන්නේ නැති වෙන්න පුළුවන්. මම හිතනවා යෝජනාවක් කරන එක හොඳයි කියලා භාවනාව තුළදී ඒ වගේ අවස්ථාවන් වලදී අපි හිතට තව ටිකක් යෝජනාවක් කරලා දෙන්න පුළුවන් නම් එහෙම නිින්දට යන නැත්නම් ඒ විදිහට ශරීරය තැම්පත් වෙන ශරීරය මුදු සැහැල්ලු භාවයටපත් වෙන ඒ අවස්ථාව ඒ අවස්ථාවෙන් ප්‍රකට වෙන්නේ නින්දට ආරාධනාවක් නෙවෙයි මීටත් එහා ගියපු සිහියකට ආරාධනාවක් කියන ඒ මූලික යෝජනාව දෙන්න පුළුවන් නම් මම හිතනවා වැදගත් වෙයි කියලා. ඒක ටිකක් ඉඳලා හිටලා පොඩ්ඩක් හිතට මතක් කරලා දෙන්න පුළුවන් නම් හොඳක් වෙයි. භාවනාවට කලින් ටිකක් මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ වෙලාවදී ඒක මෙනෙහි වෙන ගතියකට එන්න පුළුවන්. කොහොම නමුත් එහෙම වුණොත් ඊළඟ මොහොතේදී ඔය කියන පස්සද්ධි ගුණ ටික මෘදු සහැල්ලුකම් ඇති වෙනකොට අපි ඉගෙනගෙන තියේවි අර ආනාපාන සතිය තුළ ඒ තියෙන කාරණාත් එක්ක අර කාය සංකාර පස්සම්බය කරන ඒ ඒ කියන අවස්ථාව පවා අපි ලස්සනට පහු කරගෙන ගිහිල්ලා තියෙනවා කියන. එහෙමත් වුණාම මම හිතනවා හිත අවදිමත් වෙන්න පටන් ගනීවි කියලා. ඒ කියන්නේ ඒ විදිහේ කාරණාවක් තිබ්බත් තමයි මම විශ්වාස කරන්නේ හිත අවදිමත් වෙන්න බලන්න ආනාපාන සතිය තුළ උගන්නන එකේදී මුලින් කියන්නේ එක ඔබ්ජෙක්ට් එකක් ගැන ආස්වාසය දැනෙනවා ප්‍රාස්වාසය දැනෙනවා ඊළඟට කියනවා බුදුහාමුදුරුවෝ සූත්‍රය අරගෙන බලන්න ආස්වාසේ මුලමැද අග තේරෙනවා එහෙම නැත්නම් ආස්වාසේ දීර්ඝ බව තේරෙනවා කෙටි බව තේරෙනවා මේක තේරෙන්න නම් අනිවාර්යෙන් ආස්වාසයත් එක්ක ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න eBay එහෙම නැත්නම් ආස්වාසේ සම්පූර්ණයෙන්ම ඇති වෙලා පැවතිලා නැති වෙනකම් බලාගෙන ඉන්න පුළුවන් ඒ තරමේ හිතක් තියෙන්න eBay ඊළඟට තව එකක් කියනවා මේ සබ්බකාය පරිසංවේදී කතාවක් කියලා. ඊට පස්සේ තව කියනවා ප්‍රීති පරිසංවේදී කතාවක් කියලා. දැන් මේකට තව එකක් යට ගහනවා. මම හිතන්නේ ඔය කියන නින්දට හිත යනවා කියන විදිහ බුදුහාමුදුරුවෝ දන්න හින්දා. මම හිතන්නේ නේ අනිවාර්යයෙන්ම උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ මේක එක්ස්පර්ට්. ඒ දන්න හින්දා උන්වහන්සේ අපිට කියලා දෙනවා මේකට තව කෙනෙක්ව යාවගෙන තව දෙයක්ව සම්බන්ධ කරගෙන මේක ළඟ තියාගන්න ඕනේ මේ වෙලාවට. මොකද හිතට අර කියන අර අර කියාපු අර චිත්තං රාජා රතූපමං කියන්න හේ අර හිතේ අර විචිත්‍රත්වයේ හිතට දෙන්න. අන්න ඒකින්ද. එහෙම නැති වුණොත් එහෙම මෙයා නින්දට අරගෙන යන එක ස්වභාවිකයි. මම හිතනවා භාවනාව තුළ ඔය කියන ආනාපානය තුළ අර ඒ ආනාපානයේ තියෙන වෙනස දැනගන්න එක, රස්නේ දැනගන්න එක, ඊට පස්සේ ආනාපානයත් එක්ක ශරීරයට දැනෙන සැහැල්ලු බව සහ ඒ දැඩි වෙන භාවය දැන බව දැනගන්න එක. අතරම කියනවා මම මැදින් මැදින් කිව්වේ රැන්ඩම් හැටියට. ඒ ඒ වගේ කාරණාවල් වල ඉඳලා මේ ආනාපානයත් එක්ක අරක දැනගන්න නැත්නම් අර කියන සංගතක ටික දැනගන්නවා කියන අවදිමත් භාවයකට බුදුහාමුදුරුව අපිව යොමු කරන්නට යනවා. බුදුහාමුදුරුව අපිව අරගෙන යනවා. බුදුහාමුදුරුව අපිට උගන්වන්න පටන් ගන්නවා. අන්න ඒ ඉගැන්වීමේ අවසාන ටිකේ තියෙනවා කොහොමද විරා මොකද්ද කියන්නේ? අවසාන ධම්මානුපස්සන කොටසේ තියෙන්නේ. විරාගානුපස්සී, නිරෝධානුපස්සී, අටිනිස්සක් ගන්නපස්සේ අන්න ඒ වගේ ලක්ෂණ ටික ඊළඟට තේරෙන්න ගන්නවා. එතකොට තාත්තේ ඒ ලක්ෂණ ටික තේරුම් ගන්න විදිහේ මූලික අභ්‍යාස ටික තමයි බුදුහාමුදුරුව අපිට අර දරුවන්ට වගේ උගන්වන්නේ අර මූලික ටිකෙන්. අර සබකාය පටිසංවේදී එතන ඉඳලාම නැත්නම් ඇත්තටම ආනාපානෙ මුල ඉඳලාම තමයි. නමුත් මේ දෙකක කාරණා උගන්වන්න පටන් ගන්න මට තේරෙන හැටියට අර අර කියන අවසාන අර අර තියෙන ඒ ටික දකින්න තැනට යන්න. එතකොට මේ මේ අවසාන ධම්මානුපස්සනාවේ අර කොටස් හතරෙන් උගන්වනවා මේකේ ඇතිවීම දැකගෙන ආනාපානය බලා ගන්නවා. ප්‍රාස ආස්වාසේ බලනවා ප්‍රාස්වාසේ බලනවා නැතිවීම දැකගෙන ආස්වාසේ බලනවා ප්‍රාස්වාසේ බලනවා ඊට පස්සේ ඇති නැතිවීම දැකගෙන ආස්වාසේ බලනවා ප්‍රාස්වාසේ බලනවා අතහැරීම දැකගෙන එහෙම නැත්නම් බැහැරවීම දැකගෙන ඒ වගේ නිදහස් වීම දැකගෙන ආස්වාසේ ප්‍රාස්වාසේ දකිනවා අන්න ඒ කියන කාරණාවල් උගන්වන්න පටන් ඒ කියන කාරණාවල් තේරුම් යන්න පටන් මිහින් තාත්තේ ඒ වගේ තැනකට එනකොට මම විශ්වාස කරන්නේ නම් පුද්ගලිකව හිතරම කියනවා නම් බුදුහාමුදුරුව අපිට හොඳ අවදිමත් භාවයක් ඇති කර ගන්නටයි ආනාපාන සතිය තුළ හෝ මේ කරන මේ භාවනාව තුළ අපිට උගන්වන්නේ. හැබැයි අපි අර කරන කියන කාරණාවත් එක්ක අර සමහර විටක අර ඒකාග්‍රතාවයට උනාට පස්සේ අපි හිතට ওই ඒකාග්‍රතාවය දැන් අපි හිතමුකෝ ඒකාග්‍ර වුණාට පස්සේ හුස්ම තේරෙන්නේ නැහැ කියන්නේ. නමුත් එතනක් තියෙනවා දෙකක්. මොකද්ද? හුස්ම තේරෙන්නේ නැති එකත් ඒකාග්‍ර සමස් කියන මේ දේ. එතකොට අර එහෙම නැත්නම් අර නිදහස් වීම නැත්නම් වටිනිසග්ගිය වගේදී ඒ මොකක්වත් නැති භාවයයි මොකක්වත් නැති භාවය සහ ඒ තේරෙන කාරණාව තියෙනවා. අන්න ඒ වගේ කාරණා දෙකක අපිට අපිට ඉගෙන ගන්න සලස්සලා තියෙනවා. මම හිතන හැටියට මට තේරෙන හැටියට එහෙම වුණාම තමයි අපේ හිත අවදිමත් භාවයක රැඳිලා තියෙන්නේ. ඉතින් භාවනාව තුළදී ওই කියන කාරණාවන් ওই පැත්තෙන් ওই විදිහට විග්‍රහ වෙන්න වුණොත් එහෙම අපේ හිත තව තව විවෘත වෙන්න පටන් ගනීවි කියලා මම විශ්වාස කරනවා. ඒක එතකොට අර වචනේ අර තියෙන අර ඒකාග්‍ර වීම කියන එක ඇත්තටම ඒක නිකන් අර්ථය තියෙනවා නිකන් කෝණිකත්වයක් වගේ. ඒ කෝණිකත්වයකට වඩා මේක අර විවෘත වීමක අන්න එහෙම ඒ ඒ ඒකාග්‍ර වීම ගැන ඇත්තටම මට කියන්න වෙන්නේ හරියට කිව්වොත් එහෙම අපි කාචයක් අරගෙන ඒ කාචයට උඩින් උත්තරද මන් දන්නේ නැහැ. මොකක් හරි කමන්නේ කාචයක් අරගෙන එලියක් ගැහුවා කියන්ට. එතකොට ඒ එළිය අර කාචය හරහා ගිහිල්ලා පොළවේ එක තැනකට එක ලක්ෂයකට ඒකාකාරීව වැටුණා කියන්නකො. එක තැනකට. ඒ ඒ එක තැන අපි පුළුවන් තරම් කාචේ උඩට උඩට විශ්සුව කියන්නකො. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? ඒ වැඩිච්ච අර අර කේන්ද්‍රය වගේ එක තැන ඒ අර පෘෂ්ඨයට උඩට ගිහිල්ලා තියෙනවා. දැන් අර කුෂ්ඨය තුල තව තව එන්නේ එන්නේ ලොකුට ලොකුට ලොකුට ලොකුට පේන්න පටන් ගන්න තියෙනවා. එතකොට මේක කේන්ද්‍රය වෙලා තියෙන්නේ අර අර අභ්‍යවකාශයේ යම් කිසි තැනක් වගේ. මේ පහ වෙන එක එක තැනක් වගේ. මම දන්නේ මේක මේ මේ මෙහි ඉඳලා මම මේ අතින් කර කර මේ කියන්නේ. මම දන්නේ ඔයත්තන්ට ඒක පේනවද කියලා කොහොමද? එනිවේ. ඉතින් අන්න ඒ වගේ මේ තුලින් ඇතිවෙන ඒකාග්‍රතාවය අර සිහිය tempat වීමෙන් ඇතිවෙන ඒකාග්‍රතාවය අර එකඟ වෙච්ච ඒ තිත තුල නතර වෙන්නේ නැහැ. අන්න එතනයි මේකේ තියෙන රහස. එතනින් එහාට විකාශනය වෙලා යනවා. හරියට අර ආලෝකයේ අර හිතගාවින් එහාට විකාශනය වෙලා වෙලා ගිහිල්ලා අර කාචේ උස්ස උඩට උස්සන්න උස්සන්න අර එළියත් එක්ක අපිට අර ආලෝකයක් අර පුෂ්ඨය තුල මතුවෙන්න පටන් ගන්නවා වගේ දෙයක් වෙනවා. අන්න ඒ වගේ එකකින් තමයි වෙන්න ඕන තාත්තේ. මම විශ්වාස කරන්නේ අපිට ඔය කියන විපස්සනාව තුළ තියෙන අර කියන කාරණාවල් ටික දැනෙන්න තේරෙන්න පටන් ගන්න මූලිකව. පසු කාලීනව ඕවා ඉතින් ආනාපානේ මුල ඉඳලාම කොහොමත් මේ මේ කියන ධම්මානුපස්සනාවේ කාරණා හතර කොයි වෙලාවෙත් තියෙන එකක්මයි කියලා තේරෙන්න පේන්න පටන් ගන්න පුළුවන්. කොහොම නමුත් ඊළඟ මොහොතේදී නිින්දට යනකොට ටිකක් හිත අවදිමත් භාවයට ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ නිින්ද යන්න කලින් මම බලන එක තමයි අතන කියන යන පළවෙනියම නිින්දට යන්නේ කොහෙද කියලා. කකුලද අතද බඩද පපුවද ඔළුවද බෙල්ලද මොකද්ද ඔන්නෝම කියලා පළවෙනියම නිින්දට පාර හැදෙන්නේ මොකෙන්ද? අන්න ඒ වගේ එහෙම ටිකක් හොයන්න පටන් ගන්න තියෙනවා. අන්න එතකොට තේරෙනවා ඒ ඒ ඒ ඒ කියන ඒ කියන දේවල් එහෙම පටන් ගන්නවා නම් ඒ කියන පැත්තෙන් ආරම්භ වෙනවනම් ඒක වෙන්න හේතුව මොකක්ද කියලා. සමහරක් වෙලාවට අර ටිකක් මෘදු සැහැල්ලු භාවයට එහා ගියපු ටිකක් කොහොමද කියන්නේ නිකන් ඔතෑණි භාවයකට වගේ පත් වෙලා තියෙන හිම ලක්ෂණ ගොඩක් වෙලාවට මට මගේ පැත්තේ හම්බෙලා තියෙනවා. ඉතින් සහ තව තව හේතු තියෙන්න පුළුවන්. සමහරක් විට අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළ අපි කොන්ද කොන්ද නැමිලා තියෙනවා. ඉස්සරහට නැමිලා තියෙනවා නම් ඒක හිතට කරන ආරාධනාවක් වෙන්න පුළුවන්. සමහර විට දැන් ඉඳගන්නේ හොඳයි වගේ කියලා. ඉතින් ඒකට මම ගොඩක් වෙලාට කරන එක තමයි නිතර නිතර විදින් විට විනාඩි කිහිපයකට සැරයක් වගේ සුට්ටක් ශරීරය දිහා බලනවා මේ ශරීරය කොහොමද තියෙන්නේ මොන මොන ආකාරයෙන්ද කොහොමද කියලා. ඉතින් කාලයක් යනකොට නම් ඕක ප්‍රශ්නයක් නොවේවි. නමුත් මූලිකව ඒ විදිහට බල බල ශරීරයේ අර බෙල්ල නැමිලා තියෙනවා නම් ඒක චුට්ටක් හිමින් සීරුවේ හදාගෙන අර උරහිස්සේම පොඩ්ඩක් ඉස්සරහට නිකන් වක ගැහිල්ල වගේ තියෙනවා නම් පොඩ්ඩක් ඒ ටික ටිකක් හෙලින් කරගෙන කොන්ද නිකන් නැමිලා තියෙනවා නම් ඒ ටික චුට්ටක් හෙලින් කරගෙන අන්න ඒ විදිහට අර හොඳ ලස්සන ඉරියව්වක් හදාගන්න කාලයක් තිස්සේ පොඩ්ඩක් පුරුදු කරන්න පටන් ගත්තා. ඇත්තටම ඕක පටන් ගත්තේ තායිලන්තේ ගියාට පස්සේ. එහෙදි තමයි පළවෙනිම ඕක උගන්වන්නේ. ඉතින් මම හිතනවා අර කියන නිින්ද ඇත්තටම සාමාන්‍ය දෙයක්. කොහොම නමුත් මෙහෙම එක්කුත් තියෙනවා. වැඩ ගැන කිව්වනේ ඉතින් මටත් කොහොම එක්කුත් තියෙනවා. දැන් වැඩ කරලා වැඩ කරලා හිත ඇත්තටම කියනවා භාවනාවක් කරා නම් හොඳයි කියලා. ඇත්තටම භාවනාවත් හොඳයි තමයි. ඊටත් වඩා ශාරීරික නිදහසක් උමනාව. ඉතින් මේ වෙලාවට ඇත්තටම නිදහස් වෙන්න ඕන නම් විවේක ගන්න ඕන නම් මම නම් කරන්නේ ඒක ඔක්කොම පැත්තකින් තියලා එන ඉතින් විදා ගන්න. පහුගිය ටිකේ ඇත්තම කියනවා නම් අර ධනිසිය අමාරුවක් හැදිලා මම හිතනවා පැය 12ද කොයිද එක දිගට නිදාගත්තා. වார்த்தාවක් කියලා තියෙන කිසි ගාණක් නැහැ. ඉතින් එහෙම අර ශරීරයට නිදහසක් විවේකයක් දෙන්න ඕන වෙලාවල් වලදී මම හිතනවා එහෙම විවේකයක් දෙන එක සුදුසුයි කියලා. ඒ හැරෙන්න අපිට අර වගේ කාරණා ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් මම සමහරක් වෙලාවට ඕකට මෙනෙහි කිරීමක් නැත්නම් සූත්‍රයක් මතක් කරනවා. උදාහරණයක් ඇටියට තීන මිද්දේ ගැන තියෙන සූත්‍රයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දසමාර දේනාව වගේ සූත්‍ර. ඊළඟට විජේ සූත්‍රය, මුනි සූත්‍රය. ඔය වගේම හරි ෂෝ. ද්වේතානුපස්සන. අර ඒ වගේ නිකන් complicated සූත්‍ර ටිකක් අරගෙන චුට්ටක් මෙනෙහි කරන ගතියක් තියෙනවා. ඒ කාලේ නම් ওই පාතිමෝක්ෂය කටපාඩම් කරපු කාලේ ඉන්දියානු වෙලාවට දාගන්න පාතිමෝක්ෂය. ඒක පොඩ්ඩක් මෙනෙහි කරනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් අර එනර්ජටික් වගේ වුණාම ටිකක් කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? ටිකක් අර හයිය ගහලා පණ ගහලා ආවට පස්සේ ඊළඟට ඒක පැත්තකින් තියලා ආපහු ආනපානෙ බලන්ට යන අන්න එහෙම එකක් තිබ්බා. කොහොම නමුත් භාවනාවට පටන් ගත්ත මුල මම ඒ කාලේ අර භාවනාව නිදාගන්න පාවිච්චි කරපු හින්දා මට ඒකෙන් ගොඩක් ලොකු කරදරයක් වුණා. ඒකින්ද ඒ කාලේ කරපු එකක් තමයි විනාඩි 5ක් භාවනා කරලා ඊට පස්සේ විනාඩි 5ක් සක්මන් කරා. ඊට පස්සේ විනාඩි 5 පරයන්කේ ඉන්න එක විනාඩි 6ක් කරා. අන්න ඒ වගේ චුටි චුට්ට චුටි චුට්ට වැඩිකරන පුරුදු වුණා. ඉතින් තාත් දැනටත් බලන්න භාවනා වාර කීපයක් කරලා බලන්න ඕක සිද්ධ වෙන්නේ ඒකාකාර වේලාවකම නම් එහෙමනම් ඒක අර හිත ඉගෙනගත් එකක් ඇති. ඒක පුරුදු වෙලා ඇති මේ වෙලාවට මේ වගේ වෙලාවට මෙහෙම එකක් වෙන එක තමයි හරි නියම ඒක තමයි සිද්ධ වෙන්න ඕන කියලා. අන්න ඒ ඒක පොඩ්ඩක් අල්ලගන්න බලන්න. ඒකට එයා අපිව අරන් යන විදිය ඉගෙන ගන්න බලන්න. එතකොට අපිට ওই කියන නීවරණයෙන් බැහැර වෙලා ওই කියන නීවරණයෙන් නිදහස් වෙලා අයින් වෙලා අයින් වෙන්න පුළුවන්කමක් හම්බ වෙයි. ඉතින් නීවරණයෙන් නිදහස් වෙච්ච වෙලාවට සූත්‍රවලත් කියනවා ඒ වෙලාව තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මායාවේ ඇතුළට වැලි ගැහුවයි කියලා. ඉතින් අපි හිතමු ප්‍රය කියන තැනට අපිට පත් වෙන්න පුළුවන් කමක් හම්බ වෙවි කියන. අනිත් එක තමයි භාවනාව පටන් ගන්නකොට මම හිතනවා අර පැයක්ම මේක කරනවා හෝ මෙච්චර වෙලාවක්ම මේක කරනවා කියන ඒවා එහෙම හිතකට වඩා මම යෝජනා කරන්න කැමති එක හුස්මක් දැක ගන්නවා. ඒක දැක්කට පස්සේ හොඳයි. එක හුස්මක් දකින්නවා කියලා. අන්න ඒ වගේ සිතකට එනවනම් මම හිතනවා අපිට දරන්න පුළුවන් වෙන විදිහේ බරක් නැත්නම් අරමුණක් නැත්නම් ඒ වගේ උපසරීයක් හිතට දෙන එක ලේසි කියලා. එහෙම වුණොත් එහෙම එයාට එක දරා ගන්න පුළුවන් වේවි. ඒ වුණත් එහෙම ලොකු ටාගට් එකක් නැහැ. අන්න දරා ගන්න පුළුවන් ටාගට් එකක්. ඒ වගේ අරමුණක්, ඒ වගේ දැක්මක් දෙනවා නම් හොඳයි කියලා යෝජනා කරන්න කැමතියි. නැත්නම් නිින්ද යාගෙන එනකොට තේරෙනවා නම් චුට්ටක් සක්මන් කරලා ආපහු නිින්දට එනවා නම් ඒකමකුත් නැහැ කියලා කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉන් සිද්දෙච්චයි. එහෙමනම් දැන් අපි මේ කාල වේලාව ගිහිල්ලා තියෙන නිසා අද වැඩසටහන පින් අනුමෝදන් කරලා නතර කරමු කියලා මම යෝජනා කරනවා ස්වාමීන් නයි. හොඳයි එහෙමනම් අද ඇත්තටම බොහොම සාර්ථකයි. හරි සන්තෝෂයි. කමඨහන් වර්තා ඉදිරිපත් වුණා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං බුද්ධ පුත්තං නමාමා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං බුද්ධ පුත්තං නමාමා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු ඉතින් පහුගිය දවස්වල මෙහාට කීප දෙනෙක් ආවා. මට ද්‍රව්‍ය වශයෙන් දේවල් වගේක් හම්බ වුණා. ඊට පස්සේ ආධාර වශයෙන් තව තව දේවල් වගේක් හම්බ වුණා. ඊළඟට තව තව ඇතෝ බෙහෙත්ගෙත් වශයෙන් දේවල් ගෙනල්ලා දුන්නා. තව වගේක් මගක් වෙනවා. ඒ සෑම සිරු දෙයකටම බොහොමත්ම පිං සිද්ධ වෙන්න ඕන. ඉතින් ඒ කරන අනුග්‍රහය ඒ කරන අනුග්‍රහය හඳා මම හිතනවා මේ මේ මේ මේ ගමන යන්න පහසුවක් අදහසක් හම්බ වෙවි කියලා. ඉතින් ඒක කියාගත්ත ඒ සෑම සියලු දෙයක්ම වගේම අද අපි මේ කරපු ධර්ම සාකච්ඡාවේ තියෙන සෑම සියලුම ඒ ලබාගත් ළඟා කරගත්ත සාක්ෂාත් කරගත්ත සියලුම කුසලයක්ම වතන්ට වතු සෑම සියලු දෙනාටමත් මේ ස්ථාන පූජා කරපු මේවට මහන්සි වෙච්ච දායකත්වයේ දරපු උදව් උපකාර කරපු වැඩ කටයුතු කරපු වගේම මට මේ ධර්මයේ ඉගෙන ගන්නට පුද්ගලිකව උදව් උපකාර කරපු පැත්තෝ සංසනයට පූජා කරපු දෙමව්පියෝ වගේ සෑම සියලු දෙනාටමත් මේ පින් ප්‍රසදාන මොදනා වේවා හේතු සංසාරිකව දුකක ඉන්නවා නම් ඒ දුක් හිත අයින් වෙලා දුකෙන් නිදහස් වෙන්නටත් අමානි වෙනින් සැනසෙන්නටත් බප සෑම සියලු දෙනාටම මේ පින් ඒකාකාරීව උපකාරයක්ම වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ සාදු. එවනම් අපිට අවසරයි. දරුවන් සරණයි. Thank you, Bhante. Thank you, Bhante. Good night. Welcome. සරණයි, දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සරණයි, සරණයි.